තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවචර සංගතියකගෙන් අවසර යෝගාවචර මහත්මී අපි දැන් දවස් කීපයක ඉඳලා ක්‍රමානුකූලව පවත්වාගෙන එන මේ ධර්මදේශනා මාලාවේදී අපේ ප්‍රධානම කටයුත්ත නැත්නම් අපේ ප්‍රධානම අභියෝගයේ වශයෙන් අපි ඉදිරියෙන් තබාගෙන තියෙන්නේ අපේ විපස්සනා සම්මා දිට්ඨිය දැන හඳුන ගැනීම නැත්නම් විපස්සනා සම්මා දිට්ඨිය වැඩිම නැත්නම් මග්ග සම්මා දිට්ඨිය වැඩිම කියන මේ ප්‍රධාන කාරණා ප්‍රධාන කාරණාවයි ඒ අනුව අපි කීප ධර්මදේශනා කීපයක් මාර්ගයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විපස්සනා සම්මා දිට්ඨිය පිළිබඳව මූල ධර්මات අත්දැකීම්නුත් සම්බන්ධ කරගෙන අද දක්වා පැමිණිච්ච මේ ධර්ම දේශනාවේ අවසානයේදී අපි සාකච්ඡා කරමින් සිටියේ මේ විපස්සනා සම්මා දිට්ඨිය කෙනෙකු තුල ඒ කියන්නේ යෝගාවචරයෙකු තුල තහවුරු වෙන්න යෝගාවචරයා කළ යුතු පිළිපැදිය යුතු ආරක්ෂා කළ යුතු අංග සම්බන්ධවයි මේ පිළිබඳව දේශනා පාඩයක් අපි ඉදිරිපත් කරගන්න යෙදුනා ප්‍රතිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියන මේ දේශනා පාඩය අපි මේක සිංහලට නගා ගත්තේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන විදිහකට කියනවා නම් කෙලස් ධර්ම අධර්ම විගමනේන කෙරෙන් දුරු වීමෙන් ඒ කියන්නේ කෙලස් කෙරෙන් දුරු වීමෙන්ම ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය බුදුරජාණන් වහන්සේගේ ඒ ගැඹුරු ධර්මය ගම්භීර වූ ධර්මය ප්‍රකට භාවයට ඊටාම පැහැදිලි භාවයටපත් වෙනවා කියන එකයි. ඒ නිසා බොහෝ දෙනා මේ පිළිසෙ බොහෝ දෙනා නැත්නම් සියලුම දෙනා කියන්න පුළුවන් මේ ගැඹුරු ධර්මය තමන්ට ප්‍රකාශ භාවයටපත් වෙනවා දකින්ට තමන්ට ප්‍රකට වෙනවා දකින්ට කැමැත්ත නිසායි අද මේ පූර්ණ කාලීනව මේ යෝගාවචර ජීවිතයකට එළඹිලා ඉන්නේ මේ ගැඹුරු ධර්මය තමන්ට ප්‍රකට කරගන්නට පැහැදිලි කරගන්නට කරගෙන යන වැඩපිළිවෙල ඒ ආශාව තිබුණු පළියට ඒ කැමැත්ත තිබුණු පළියට සිද්ධ කරගන්නට බැරි බවයි මේ පාඩයෙන් ඉදිරිපත් කරන්නේ එහෙමනම් මුල් භාගයේ සඳහන් කරනවා ඒ ගැඹුරු ධර්මයන්ට ප්‍රතිපක්ෂ වන්නා වූ කෙලෙස් ධර්මයන් දුරු කිරීමේ කටයුත්තෙන් තමයි මේ ගැඹුරු ධර්මයන් මතු කර ගැනීම ප්‍රකට කර ගැනීම කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ප්‍රධාන යෝගාවචර ජීවිතයේ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් යෝගාවචරයේ විසින් කළ යුතු කොටස නම් මේ පාඨයේ මුල් සඳහන් වෙන කොටසයි. පටිපක්ඛ විගමනේ මේ නිසා විස්තර කරනවා ප්‍රතිපක්ඛ විගමනං පනේ සම්මා ප්‍රතිපත්ති ප්‍රතිබද්ධා කියලා. ඒ කියන්නේ කළ යුතු හරිය. ධර්ම ගැඹුරු ධර්ම Tamanට ප්‍රකට වීම පිණිස වෙන විදිහකට කියනවා නම් Tamanගේ సంతානිය තුල මේ ගැඹුරු ධර්ම පහල කර ගන්නට, මතු කර ගන්නට, තහවුරු කර ගන්නට මේ ප්‍රතිපක්ෂ ධර්ම පිටු දැකිය යුතුයි. මේ ප්‍රතිපක්ෂ ධර්ම පිටු දැකීම කියන්නේ මොකද්ද කියලා විස්තර කරනකොට කියන්නේ සම්මා ප්‍රතිපatti ප්‍රතිබද්ධා. එහෙමනම් සම්‍යක් ප්‍රතිපත්තිය හා මේක බැඳී පවතිනවා කියන එක. මේ සම්‍යක් ප්‍රතිපත්තියක බැඳීගෙන සම්‍යක් ප්‍රතිපත්තියක යෙදීගෙන මේ ප්‍රතිපක්ෂ ධර්ම පිටු දැකීම තමයි යෝගාවචරයේ නියම ජීවිතය කියලා කියන්නේ. මේ සම්‍යක් ප්‍රතිපත්තිය කියන එක විවිධ සූත්‍රවල සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සංඝ ගුණවල සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මොකද සංඝයා කියලා කියන්නේ භික්ෂුව කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සංසාරේ බය දැකලා සංසාරේ බය පිළිබඳව සංවේගය පහළ කරගෙන ඒ සංසාර බයෙන් ගැලවීමට පිළිපන්ත නැත්තා භික්ෂුව කියන එකට විපස්සනා පැත්තෙන් විස්තර කරනවා. ඒ නිසා ගිහි වේවා විනයානුකූල උපසම්පදා සීලය ලැබූ කෙනෙක් වේවා සාමණේර වේවා යම් කිසි කෙනෙක් සංසාර බය දැකලා ඒ සංසාර බයෙන් ගැලවී ගන්නට පූර්ණ කාලීනව කටයුතු කරනවා නම් ඒ සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට භික්ෂුව කියන්න පුළුවන්. අන්න එවැනි භික්ෂුවක් මෙන්න මේ ප්‍රතිපත්තිය කපීටන්ට ඕනේ. මේ ප්‍රතිපත්තිය උච්චු සූජූච වෙන්නෝ. ඒ ප්‍රතිපත්තියට බොරු කරන්න බෑ. ප්‍රතිපත්තියට වංක වෙන්න බෑ. යම් කිසි කෙනෙක් ඒ මුල ඉඳලා අපි අර විකාශනය කරගෙන ආපු විදිහට ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමේ කටයුත්තට වංග වෙනවා නම් බියගුළු වෙනවා නම් තැකිලෙනවා නම් කුසීත භාවයටපත් වෙනවා නම් එතන ඒ ප්‍රතිපත්තියට සම්මා ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඉතාමත්ම කැපවීමක් අවශ්‍ය කරනවා අවංක භාවයක් අවශ්‍ය කරනවා ඒ වාගේම ඍජුව යන්න ඕනේ මේ සම්‍යක් ලෙස පෙළ ගස්සලා ගොනු කරලා ඉදිරිපත් කර තියෙන මේ ප්‍රතිපatti පදා ප්‍රතිපදාවට ඍජුව යන්න ඕනේ සූජෝච ඉතාමත්ම ඍජු වෙන්න ඒ කියන්නේ ඍජුව පටන් අරගත්තා වූ ප්‍රතිපත්තියට මේ විදිහේ මූලධර්ම කරුණු සම්බන්ධ වෙන්න වෙන්න අත්දැකීම් සම්බන්ධ වෙන්න වෙන්න තමන් විසින්ම වඩ වඩාත් ඍජු භාවයට පත් කරගත්තොත් අන්න ඒකට කියන්න පුළුවන් සම්මා ප්‍රතිපත්තියක් කියලා. ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට සුපටිපන්නෝ උජුපටිපන්නෝ හරි විදිහට ප්‍රතිපත්තියට වැසගත්ත ක්‍රමක්‍රමයෙන් ඒක ඍජු කරමින් ඉදිරියට ගමන් කෙරුවොත් ඒකට කියන්න පුළුවන් සම්මා ප්‍රතිපත්තිය. ඒ වගේම අපි මතක් කරගත්ත මේ සම්මා ප්‍රතිපත්තිය බුද්ධ ශාසනයේ ආකාර තුනකට වෙන් කර දක්වනවා. සීල ප්‍රතිපත්තිය, සමාධි ප්‍රතිපත්තිය, ප්‍රඥා ප්‍රතිපත්තිය කියලා. මේකට කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. එහෙම නැත්නම් කියනවා සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. මෙතනදී මේ පිරිසට හිත සන්තෝෂ කරගන්නට කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්නේ මේ පිරිසේ කවුරු නමුත් මේ අහලා තියෙන වචන තුනක් තමයි සීලයත් සමාධියත් ප්‍රඥාවත් සමාධියට තුරු දෙන ආකාරයේ සීලේකුත් ඒ ඒ සමාධිය නිසා මතුවෙනා වූ ප්‍රඥාවත් කියන මේ වැඩපිළිවෙල අහලා තියෙනවා කොච්චර අහලා තිබුණත් කොච්චර තේරුම් අරගෙන තිබුණත් ඒක සැහැල්ලු කරන්න නරකයි. අපි දන්නවා කියලා හිතන්න නරකයි. මොකද මේ ලෝකේ තියෙන වූ වෙන ඕනෑම ආගමක් අරගෙන සලකලා බලන්න ඒ කිසිම ආගමක පැහැදිලිව කියන්න පුළුවන් කිසිම ආගමක මේ විදිහේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ විදිහේ එකින් එකට ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට උජු භාවයෙන් සූජූච භාවයට යොමු කරන්නා වූ ප්‍රතිපත්තියක් එකකවත් නැහැ. ඒ ඔක්කොමල බලාපොරොත්තු වෙන්නේ වහාම විමුක්තිය. එහෙම නැත්නම් වහාම ස්වර්ගය. නැත්නම් දෙවියන් වහන්සේ හා සමග එක්වීම මොකක් හෝ වේවා එක ක්ෂණිකයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ හොඳටම වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනවා නම් මේ ථේරවාදී බුද්ධාගම විතරයි. ඒ නිසා අපි දන්නවයි කියලා හිතියට ඒක සැහැල්ලු කරන්න නරකයි. ඒකට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. සීල ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. සමාධි ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ සීල ශික්ෂාවේ කෘත්‍ය මොකද්ද? තමන් කළ යුත්තේ මොකද්ද? ඒ වාගේම සමාධියෙන් සිදුවෙන්නේ මොකද්ද? තමන් කළ යුත්තේ මොකද්ද කියන එක. එදා අපි මතක් කරගත්තා ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් මේ කෙලෙස් විවිධාකාරයි. ඒ විවිධාකාර කෙලෙස් හරියට මේ ශික්ෂාව ප්‍රතිපදාව තුනට කඩලා පෙන්නනවා වගේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා මේ එක එක ශික්ෂාවකින් කපා හරින නැත්නම් විගමණයටපත් කරන දුරු කරන්නා වූ කෙලස් කාණ්ඩ බුදුරජාන් වහන්සේ පැහැදිලිවම වෙන් කර දක්වනවා. හරියට මේ අසවල් ලෙඩේට මෙන්න මේ බෙහෙතයි ඊගාවට ලෙඩේ මෙතෙන්ට එනවා නම් මෙන්න මේ බෙහෙතයි. ඊගාට ලෙඩේ සම්පූර්ණයෙන්ම දුරු කරන්න මෙන්න මේ බෙහෙතයි කියලා බෙහෙත් පන්තියක් ඉදිරිපත් කරන්නා වාගේ මේ කෙලෙස් වල ඇත්තා වූ ඝන බහල ස්වરૂපේ වීතික්කම ස්වરૂපය කයෙන් වචනයෙන් දුෂ්චරිතයට පෙළඹෙන තරමේ අනුන්ටත් පේන තරමේ දුකඳ හැමෙන අකුලක් ඇති කරන දුෂ්චරිත මට්ටමට කියනවා විතිකම කෙලෙස් කියලා. මෙන්න මේ වීතික්‍රම කෙලෙස් වලින් යම් කිසි කෙනෙක් පිරිසිදු වෙන්න ඕනේ නම් ඒවෙන් දුරු වෙන්න ඕනේ නම් ඒ අත්තන්ට දෙන බෙහෙත තමයි සීල ශික්ෂා. සීල ශාසනයේ සීල ප්‍රතිපදාව. කෙටියෙන් සඳහන් කරනවා නම් කාය වශයෙන් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමේ වර්ධවා නොහැසිරීම. මේ වගේ කයෙන් වෙන දුෂ්චරිතයන්ගෙන් වැළකී ඉන්නවනම් මීළඟට වචනයෙන් වෙන දුෂ්චරිත හතරෙන් බොරු කීම, හිස් වචන කතා කිරීම, පරස වචන කතා කිරීම, කේලාම් කීම කියන මේ ටිකේ නතර වෙලා ඉන්නවනම් ඒ පුද්ගලයාගේ කයෙන් වචනයෙන් සිදුවෙනා වූ මේ වීතික්‍රම කෙලෙස් දුර මේ දුර නිසා ඒ පුද්ගලයාට බැනුම් නාහන කෙනෙක් බවට පත් වෙනවා. මේ නිසා අවංකවම සීල ශික්ෂා ගුරුණ කෙනෙක් නම් ඍජු මාර්ගයෙන් වඩා ඍජු මාර්ගයට එළඹෙමි කියාගෙන සීල ශික්ෂා පුරණ කෙනෙක් නම් Tamanට අපාය බයගෙන දෙන්නා වූ මේ සීලයෙන් මිදෙන්න ඕන සීලේ රැකෙන්න ඕන දුස්චරිතයෙන් මිදෙන්න ඕන දණ්ඩ නීති සංග්‍රහයෙන් Tamanට නීති පවුනන තරමට ගන්න බහලවන්නා වූ මේ දුස්චරිතයෙන් Taman මිදෙන්න ඕනේ Taman සමග සිටින්නා වූ ප්‍රඥාවන්ත සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගෙන් සමගව එකට සිල් රකින්න ඇත්තන්ගෙන් බැනුණාන විදිහට Taman හැසිරෙන්න ඕනේ. අවසානයේ Tamanගේ හෘද සාක්ෂියට එකඟව සීලය දවසින් දවස පිරිසිදු වෙන්න ඕන. මේකට කියනවා උජු සූජුච ප්‍රතිපatti කියලා. මේ කියන එකින් එකකින් කෙනෙකුට පුළුවන් වෙයි කාලයක් නම් වහා ගන්න. තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් වෙයි කාටවත් අහුවෙන්නේ නැහැ ටික කාලයක්. ඒ වාගේම අනුන් දොස් කිව්වත් ඒ අනුන් රවට්ටගෙන හොඳයි මම මෙහෙම කරන්නම් කියලා පොරොන්දු වෙලා නමුත් පොරොන්දුව ඉෂ්ට නොකර කාලයක් ගත කරන්න පුළුවන්. රටේ ලෝකේ නීතියට දණ්ඩ නීතියට අහුවෙන්නේ නැති වෙන්න ප්‍රයෝග කරන්න පුළුවන්. නමුත් අවසානයේ මරණ මොහොතේදී අපා බය කියන එකෙන් බේරගන්න හම් වෙන්නේ නැහැ මොහොතකටවත් කාටවත්. ඒ නිසා මේ සීල ප්‍රතිපත්තිය රැකිය යුත්තේ බය නෙවෙයි. තටිගන්මකින් නෙවෙයි, අනුරවටන්ට නෙවෙයි. මෙහි යතා වූ ආනිසංස දැනගෙන මෙයින් පිට ප්‍රතිපදාවක් නැති බව තේරුම් අරගෙන සීලය රකින්න ඕනේ. ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ සීලයෙන් එහෙම නැත්නම් සීලය කියන ප්‍රතිපදාව ප්‍රතිපත්තිය රකින්නවා නම් ඒ අත්තන්ට වහාම ලැබෙන ආනිසංසය තමයි බැනුන් නැතිකම දොස් නැතිකම අනුමිතින් අපවාද නොනගන ස්වරූපේ මේක වැඩිපුර විස්තර බණට අවශ්‍ය කරන එකක් නෙවෙයි කරනකොට වහා ප්‍රතිඵල දැක ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සීලයෙන් මේ වීතිකම මට්ටමට ඝන බාල වූ කෙලෙස් දුරු කිරීම නිසා බැනුන්නා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ වචනය කාය කියන මේ දෙකේ සංවරය තිබුණට හිතේ රෝග හිතේ කලකොලකම් හිතේ අමලි නතර කරලා නැති නිසා වරින් වර මේ සීලයේ මෙතෙක් කල රැකගෙන ආපු මේ සියල්ලම බිඳගෙන කඩාගෙන යන විදිහේ ආවේග ජනක කෙලෙස් පැන් නගින්න ඉඩ තියෙනවා හිතේ. ඊට පස්සේ ඒ පුද්ගලයාට ද්වේෂය අනුව ගියානම් සතෙක් මරනවා සොරකමක් කරනවා වගේ දේවල් බොහොම සුළු දේවල් බවට පත් වෙනවා. මොකද හිත වශයෙන් දැඩිව සැලෙන තත්ත්වයට යනකම් කෙලස් ආවේග නැගලා ලෝභය වැඩි වුණත් කාම මිත්‍යාචාර ඒ වගේම බොරු කීම් කේලාම් කීම් වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ නිසා අර රැකගෙන යන කරගෙන යන බැනුන්නාහා සිටීම තරං වූ ආනිසංසසයිතු සීලේ වරින් වර බිඳියා. ඒ මොකද හේතුව හිතේ සංවරයක් නැතිකම නිසා හිතේ ප්‍රතිපදාවක් නැති නිසා ශික්ෂාවක් නැති නිසා හිතේ ලෙඩ රෝග එහෙම තියෙන නිසා මේ නිසා මේ ළඟට මධ්‍යම ප්‍රමාණයට ඇත්තා වූ කෙලස් වලින් එන කරදර තාමත් මේ පුද්ගලයාට මේ සීලවන්තයාට වරින් වර කරදර කරනවා මේ නිසා මේ ඝන බහල වූ රළු වූ වීතික්කම කෙලස් පාලනය කරන විගමනය කරන මේ සීල ප්‍රතිපත්තිය රකින්න කෙනා මේ ළඟට කල්පනා වෙනවා ඉබේම මේ සීලය රැකීමේ වැඩපිළිවෙල දුරදිග යන විදිහට කරන්න නම් හිත තැම්පත් කර ගන්න ඕනේ. ඒ හිත තැම්පත් කිරීමේ වැඩපිළිවෙලට කියනවා සමාධි ශික්ෂාව. අපි එදා තේරුම් අරගත්ත විදිහට මේ සමාධි ශික්ෂාව සුද්ධ සමත වශයෙන් වඩන්න පුළුවන්. නැත්නම් විපස්සනාව හා සම්බන්ධ සමතේ වශයෙන් වඩන්න පුළුවන්. අද මේ පිළිසේ මේ දෙපාර්ශවයේම ඉන්නවා. සමතේ නම් එකයි. නමුත් මේ වඩන ක්‍රම විවිධ නිසා ඒ විවිධ විශාල මාත්‍රකාවක් මේ සමතේ යටතේ ගැනෙනවා. මේ සමතෙන් කරන්නේ හිතුමනාපේ ඍෂිසේ Taman කැමැති කැමැති තැන ඇවිදිමින් අයාලේ යමින් තිබුණ හිත මේ තාකල් සංසාරේ කිසිම ශික්ෂාවක් හැදියාවක් යොමුවක් නැතිව ඍෂිසේ යමින් තිබුණු හිත පරම්පරානුගතව පැවිත එන්නා වූ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බොහෝ කාලයක් පරිහරණය කරලා දැන දැකගත්තා වූ කර්මස්ථානයක යෙදවීමයි සමතේදී යෝගාවචරය විසින් කරන්නේ අද මෙතන සිදුවෙන වැඩපිළිවෙල අනුව බලනකොට කෙනෙකුට ගන්න පුළුවන් ඒ අනුව මූල කර්මස්ථානීය ආනාපාන සති භාවනාව වේවා එහෙම නැත්නම් පිම්බීමේ හැකිලිමේ භාවනාව වේවා කර්මස්ථානාචාර්යයන් වහන්සේලා විසින් හඳුන්වා දෙන ඒ මූල කර්මස්ථානයේට නැවත නැවතත් හිත යෙදවීමයි සමතේදී යෝගාවචරය විසින් කළ යුත්තේ මේ විදිහට හිත නැවත නැවත කර්මස්ථානයේ යොදවන අවස්ථාව එනකොට මුලදී ඊටාත්ම වෙහෙස ස්වરૂපයක් ගන්නවා මේ භාවනා කළ පිරිස එහි යතා වූ භාර දෝරකම දුෂ්කර භාවයේ දැනටමත් වටහාගෙන තියෙනවා. හිතින්නේ නැහැ. හිත නැවත නැවතත් අර පරණ කලකොල භාවයට අනුව එක තැන තියන්න බෑ. අර කූඩල්ලා පොට් එක උඩ තියන්න බැරුව වගේ පෙරලිලා වැටිලා. නමුත් යෝගාවචරයාගේ වීරිය නිසා සංසාරයට ඇති බය නිසා නැවත නැවතත් එහිම යෙදවීම අනුව පුහුණුවත් සමග හරියට එල්ලය හරියන්ට පටන් අරගන්නවා. එහෙම වෙනකොට ඒ හිතට අර මුලින් කියාපු විදිහේ වීතික්කම කෙලෙස් ඒ කියන්නේ කයෙන් සිදුවෙන ඝන බහල දුස්චරිත වචනයෙන් සිදුවෙන ඝන බහල දුස්චරිත මුලින්ම සීලයෙන් කපල හැරලා දැන් හිතේ යත්තා වූ කෙලෙස් චෛතසික කෙලෙස් මැඩලීමේ අදහසෙන් දුරු කිරීමේ අදහසින් නැවත නැවතත් හිත මූල කර්මස්ථානයේ යොදවනකොට යම් වෙලාවක මූල කර්මස්ථානයත් එක්ක හිත එකිනෙකට මූණලා හිටියොත් ඒ අවස්ථාවේදී හිතට මේ තාක්කල් සංසාරේ පුරාම කරදර කරමින් පෙළමින් තිබුණා වූ කෙලෙස් වැද ගැනීම නතර වෙනවා. හිතත් අරමුණත් අතර ඉඩක් නොතබා මෙනෙහි කිරීම දිගට යනකොට නැවත නැවතත් මෙනෙහි කරනකොට හිතට හිත නියම විදියට අරමුණට එල්ල කරනකොට එතනට කෙලෙස් වැඩ ගැනීම නතර වෙනවා. ඒ නිසා හිතට ආරක්ෂාවක් ලැබෙනවා. කෙලෙස් ඇතුළට වැද නොගන නොගන්නා වූ ආරක්ෂාවක් ලැබෙනවා. මේක ප්‍රයත්නයකින් තොරව නියමාකාර එල්ලේකින් තොරව නැවත නැවතත් අරමුණ එහිම යෙදවීමේ වීරියකින් තොරව ගන්න පුළුවන් දෙයක් නොවෙන නිසා සංසාරේ කවදාකවත් නොවින්ද විදිහේ විවේකයක් ලැබෙන්න පටන් ගන්නවා. මේ විවේකය නිසා සතුට පාලනය. අර වීතික්කම කෙලස් කියන කායික දුස්චරිත වාචික වාචසික දුස්චරිත නතර කිරීමට යම්කිසි කෙනෙක් සීලයේ වශයෙන් හැසිරුණා නම් ආනිසංස වශයෙන් ඒ පුද්ගලයාට බැනුන්නාහා ඉන්න කම ලැබෙනවා අපවාද නැති කම ලැබෙනවා වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් විදිහට ඉපදිච්ච කෙනා උතුම් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙනවා ඒ මත ඉඳගෙන යම් කිසි කෙනෙක් මේ සමතේ වැඩිවීමට නැත්නම් සමාධිය වැඩිවීමට අරමුණක හිත නැවත නැවත යොදවනවා නම් යම් වෙලාවක නොසිඳි වීරියකින් නොනිමි වීරියකින් පසු නොබසින වීරියකින් දිගට දිගට මේ කරන්ට බෑ වගේ හිතන මේ කටයුත්තේ යෙදෙනවනම් ඒ පුද්ගලයාගේ එල්ලයක් හරියට හරිනම් ඒ කියන්නේ පිම්බීම සිදුවෙන අවස්ථාවේදී පිම්බීම සිදුවෙනවා කියලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේක හැකිලීමද කියලා පටලැවිල්ලක් වෙන්න බෑ. හැකිලීම සිදුවෙන වෙලාවේදී පිම්බීමද කියන සැකයක් එන්න බෑ. තවත් විස්තර කරනවා නම් පිම්බීමේ මුල අවස්ථාවේදී මුල අවස්ථාව වගේ දැනගන්න ඕනේ. මැද අවස්ථාවේදී මැද අවස්ථාව වගේ දැනගන්න ඕනේ. අග අවස්ථාවේදී අග අවස්ථාව දැනගන්න ඕනේ. ඒ කියන්නේ Taman අරමුණ ආශ්‍රය කරන වෙලාවේදී පිරිසිඳන වෙලාවේදී නිවැරදි එල්ලේ තියෙනවා නම් ඒ අරමුණට හිත මේ විදිහට ලං වී පිහිටීම නිසා හිතට මේ තාක්කල් සංසාරේ පුරුද්දට ගලාගෙන ආපු කෙලෙස් ප්‍රවාහය කපා ඒ කපා හැරීම නිසා ලොකු විවේකයක් ඇති වෙනවා. ඒ විවේකය නිසා ප්‍රීතිය පහළ වෙනවා. විවේකජම් පීති සුඛං කියලා බුදුරජාණන් වහන්සේ මේක දක්වලා තියෙනවා. මේකත් යෝගාවචරය විසින්ම අත්දකින්න දෙයක්. යම් විදියකට මේ යෝගාවචරය මේ විදිහට අරමුණේ හිත අලවා තබා ගැනීමේ කටයුත්ත වෙහස නොබලා ඊටාම ඉවසීමකින් ඊටාම දැරීමේ ශක්තියකින් යුක්තව අද එක පිම්බීමේ හැකිරීමේ වාර දෙකක් එක දිගට එල්ලෙන් යුක්තව නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණා නම් ඒ නැත්නම් ආස්වාද ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න හුස්ම රැල්ල අද වාර දෙකක් ආස්වාසේ එකයි ප්‍රස්වාසයයි ආස්වාසේ දෙවෙනි වතාවට ප්‍රස්වාසයේ දෙවෙනි වතාවට ආදී විදියට යාන්තමට හිත තියාගෙන හිටියානම් මේ ගාව පරියන්කේදී මේ යෝගාවචරය මේ වාගේ වාර 3කට සැලසුම් කරනවා. තුනක් ඉන්න උත්සාහ කරනවා. හතරක් ඉන්න උත්සාහ කරනවා. පහක් ඉන්න උත්සාහ කරනවා. මේ විදිහට කරන්ට කරන්ට කරන්ට යන්තා අඛණ්ඩව වීර්ය පවත්නවනම් යන්තා නිවැරදි එල්ලේ පවත්නවනම් ඒ තාක් දුරට හිතට කෙලෙස් වැද ගැනීම නතර වීම නිසා විවේකයේ පහළ වෙනවා. මේ පහළ වීම අනුව සතුට සාමයට කාරණා පහළ වෙනවා. මේම භාවනා කරගෙන කරගෙන යනකොට මේ හුස්ම වාර දෙකක් කියලා කියන්නේ වැඩි වෙලාවක් නෙවෙයිනේ. පිම්බීම හැකිලිම වාර දෙක තුනක් කියලා කියන්නේ වැඩි වෙලාවක් නෙවෙයි. ක්ෂණයක් දෙකකින් හිත විවිධ අරමුණු දිගේ ආයෙත් කෙලස් ටිඟ ගන්නට පැල ඉරක් ඇති වෙනවා. කඩ දොරක් ඇති වෙනවා. ඒ කඩ දොර ඇති වෙනවත් හා සමගම අරමුණෙන් හිත වෙන් වෙනවා, කැඩිලා යනවා, එපා වීම පහළ වෙනවා, නීරස භාවයේ පහළ වෙනවා. මේ නීරස භාවයේ දිගේ හෝ එපා වීම දිගේ හෝ මෙන්න විදිහට බලනවා නම් ආසාවක් දිගේ හෝ හිතට කෙලස් ටිඟ ගන්නට බලනවා. මේ නිසා අර මොහතකට විවේකයේ ලැබපු හිත චනේකින් කෙලෙසිලා කැඩිලා විසිරිලා මේ නිසා නැවතත් පිළීම පටන් අර ගන්නවා දුක පටන් අර ගන්නවා සතුට සාමයේ දුර වෙනවා ඒ නිසා මුල් යෝගාවචරයට සතුට සාමය එනවට වැඩිය අසතුට තමයි ප්‍රකට වෙන්නේ. මොකද වැඩි වෙලාවක් මූල කර්මස්ථානයේ තියාගෙන ඉඳ තරම් ස්පාසුවක් නැහැ. යාන්ත්‍රමෙට වේදනාවක් හිතවිල්ලක් ආපු ගමන් ඒ විශේෂයි හිත දුර්වල වෙලා ඒ විශේෂ වැටි ගන්නවා. වැටිගත් නිසා Taman ඉදිරියේ තියාගෙන මෙනෙහි කර යුතු පරිකර්ම කළ යුතු අරමුණ හිතින් ගිලිහිලා යනවා හිත විසිරී යනවා. මේ අවස්ථාවට තවත් ආයුධයක් උපකරණයක් කර්මස්ථානාචාරයන් විසින් මේ යෝගාවචරයාගේ අතට දෙනවා. මොකද්ද? මූල කර්මස්ථානයේ මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී යම් වෙලාවක බාහිර අරමුණක් අත්දැකීමට බරව කතා කරනවා නම් හිතවිල්ලක් වේදනාවක් බාහිර සද්දයක් ඇහැට රූප පෙනීමක් මේ මොනම දෙයක් හෝ වේවා ඇවිදිරිලා ඉදිරිපත් වෙලා හිත අරමුණෙන් උදුරාලනවනම් ඒ අරමුණ මෙනෙහි කරන්න කියලා මෙනෙහි කිරීමේ වටිනා උපක්‍රමය අඳුන්වා දෙනවා. එතකොට කරන්නේ කෙලස් පහළ වෙන පහළ වෙන කෙලස් වලට කෙලින්ම පහර දීමට උපකරණයක් ආයුධයක් බවටපත් වෙනවා මේ මෙනෙහි කිරීම. මූල කර්මස්ථානයේ හිත පවතින තාක්කල් මූල කර්මස්ථානයේ හිත මෙනෙහි වෙනවා, මානසිකාරයට නංවනවා. යම් වෙලාවක මූල කර්මස්ථානයට බාධා කරමින් ඒක වහයලා ගනිමින් හිතවිලි එනවනම් වේදනා මතු කරනවනම් සද්ද රස ගන්ධ ස්පර්ශ මොනම දෙයක් හරි මතු වෙනවනම් ඒ දෙයට හිත යොදනවා ඒ යෙදවීම නිසා හිතවිල්ලක් ආපු වෙලාවක හිතවිල්ලට හිත යොදවීම නිසා ඒ හිතවිල්ල රස විඳීමක් හිතවිල්ල දිගේ යෑමක් හිතවිල්ලට වසඟ වීමක් සිදු වෙන්නේ නැහැ. එපා වීමක් පහළ වුණොත් මට දැන් එපා වීම පහළ වෙලා තියෙන බවට එපා වීම එපා වීම වශයෙන් මෙනෙහි කරනකොට එපා වීම වැඩිලා එපා වීම මහා මෝදුරැල්ලක් වගේ ඇවිල්ලා ගිල ගන්න ස්වරූපයක් නැතු වෙනවා. එක්කෝ එපා වීම වැටෙහෙන්න ගන්නවා එක්ක එපා වීමේ වැඩිම නතර වෙනවා. මේ නිසා යෝගාවචරය දැන් උපක්‍රම දෙකකින් හිත විවේකයටපත් කරනවා. එකක් තමයි අරමුණේ හිත ඊ타ත්ම සමීප කරගැනීම. මූල කර්මස්ථානයේ හිත ඊ타ත්ම සමීප කරගැනීමෙන් එහි නැවත නැවතත් වීර්යය යෙදවීමෙන් කෙලෙස් රිංගා ගන්නට නොදීම හිත ආරසා කරගන්න. දෙවෙනි ක්‍රමය තමයි හිත හිතට කෙලෙස් රිංගා ගත්ත අවස්ථාවක් ආවොත් මෙනෙහි කිරීමෙන් මැඩලන. මේ නිසා යෝගාවචරය දවසින් දවස ඍජු ප්‍රතිපත්තියෙන් වඩා ඍජු ප්‍රතිපත්තියට යමින් රෝගය හඳුනා ගනිමින් ප්‍රතිකර්ම අවස්ථානුකූලව කිරීම නිසා ක්ෂණයක විවේකයේ ලැබපු යෝගාවචරය දැන් එක දිගට ක්ෂණ දෙකක් හිත විවේකීව තියාගෙන පුළුවන්කම ලැබෙනවා ක්ෂණ දෙකක් තියාගෙන ඉන්න පුළුවන් කෙනාට ක්ෂණ තුනක් දිගට පවත්වන්න පුළුවන් භාවය ලැබෙනවා මේ ගුරුවරයාගේ දක්ෂකමක් නිසා නෙවෙයි. මේ පත පොතවල තියෙන ධර්මයේ දක්ෂකමක් නිසා නෙවෙයි. මේ Taman කල්පනා කිරීමේ ශක්තිය නිසා ඇති දක්ෂකමක් නිසා නෙවෙයි. නිවැරදි එල්ලයක් නැවත නැවත හිත හිත යදවීමක් කියන මේ මූල බල ධර්ම දෙකේ ශක්තිය. ඒ නිසා යම් කිසි යෝගාවචරයක් මතුවෙන අරමුණට හිත හරියට එල්ල කිරීමේ දක්ෂතාවයේ තේරුම් අර ගන්නවා නම් මේ එල්ලේ යුතුව නැවත නැවතත් හිත එහිම යෙදවීමේ අපස් නොපසුබස්නා වීර්ය සහිතනම් අන්න ඒ දෙකට ලැබෙන ලාභය වශයෙන් යෝගාවචරගේ හිත කෙලෙස් වලින් දුරව මොහොතක් පසු මේ වැඩපිළිවෙලෙම තව මොහොතකට දික් කර ගන්න තරම් යෝගාවචරයාගේ සූරකමක් තියෙනවනේ ඒ යෝගාවචරය අර විවේකයේ මොහොත් දෙමොහොතකට දික් කර ගන්නවා මේ දෙමොහතක් කරපු කෙනා තුන් මොහතකට දික් කර ගන්නවා. එක තත්පරයකට හිතනද අපි ගන්න ව්‍යායාමය එකවරක් යොදනවා. එකවරක් එල්ල කරනවා නම් තත්පරයක් භාවනා කරයි කියලා කියන්නේ එක ක්ෂණයක් හිත කෙලස් වලින් දුරු කර තබා ගන්නවා. එක විදිහකට තත්පර පහක් භාවනා කරන්න පුළුවන් නම් ක්ෂණ පහක් යෝගාවචරය හිත කෙලස් වලින් දුරු කර තබා ගන්නවා. මේ විදිහට මේ යෝගාවචරයට පුළුවන් නම් එක විනාඩියක් nesali අරමුණේ හිත තබාගෙන භාවනා කරන්න ඒ විනාඩිය කාලය තුල 60 වාරයක් හිත කෙලෙසින් දුර වෙනවා මේ විදිහට විනාඩි 5ක් නම් 300 වාරයක් මේ විදිහට කල්පනා කරලා බලන්න භාවනාවේ ප්‍රතිඵල අකාලිකයි කල් නොයවා ප්‍රතිඵල දෙන සුළුයි මේ දෙන ප්‍රතිඵලය කවමදාකවත් කල්පනා කරලා ගත්ත දෙයක් නෙවෙයි. පොතපත්වල දෙයක් නෙවෙයි. ගුරුවරයා කියපු දේ අහගෙන හිටපු දෙයක් නෙවෙයි. හිතලා මතලා ප්‍රාර්ථනා කරලා ගත්ත දෙයක් නෙවෙයි. Tamangeema අත්දැකීමෙන් ඍජුව වර්තමාන මොහොත වශයෙන් දකින අත්දැකීම. මේ නිසා යෝගාවචරයට ඒ ඒ අරමුණේ හිත විවේකගත කිරීම කෙලෙසින් දුරු කර තබා ගැනීම කියනා වූ මේ සමාධිය yaadෙන්ට ගන්නකොට හිතේ වරින් වර නැගිටෙමින් මහා රැලි සුලි නංගන්නා වූ කෙලෙස් ධාරාව මේකට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. කපාය. මොහොතක් හරියට භාවනා කරනවා නම් මොහොතකට කපා හරිනවා. දෙමොහොතක් භාවනා කරනවා නම් දෙමොහොතකට කපා හරිනවා. ඒ තරම්ම ප්‍රතිඵල ඍජුයි ප්‍රතිඵල එකිනෙක කෙරෙහි ගන්න ප්‍රයත්නයේ සමාන ප්‍රතිඵල දෙන ස්වරූපය. මේ විදිහට සමත භාවනාවේ යෙදෙන යෝගාවචරයාන බාහිර අරමුණක් යොදාගෙන මෛත්‍රී භාවනාව හෝ වේවා බුද්ධානුස්සතිය හෝ වේවා එකම අරමුණක හිත නැවත නැවත යෙදවීමෙන් මේ වීතික්‍රම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් දුරු කර තබා ගන්නවා විපස්සනා යෝගාවචරයා තමන්ගේ ඉන්ද්‍රයන් හයට ඒ කියන්නේ ඇහැට කනට, දිවට, නාසයට, ශරීරයට ඕනම අරමුණක් વિશે හිත ඍජුව පැවැත්වීම නිසා, එක එල්ලෙන් පැවැත්වීම නිසා, නොනවතින වීරයකින් පැවැත්වීම නිසා ඒ ඒ අරමුණේ හිත ලං වී තබා ගැනීමෙන් හිතත් අරමුණත් අතර කෙලෙස් වලට ඉඩ නොතැබීමෙන් ක්ෂණිකව අරමුණක් පාසා සමාධිය පිහිටවනවා. මේ නිසා මේකට ක්ෂණික සමාධිය කියනවා. මේ නිසා වීතික්කම කෙලෙස් කියනා වූ පරිපක් ප්‍රතිපක්ෂ ධර්මයේ ප්‍රතිපක්ෂ ධර්මයෙන් දුර වෙනවා. මේ වීතික්කම කෙලෙස් දුරු වීම නිසා ඒ යෝගාවචරයට සතුට විවේකයෙන් උපන් සතුට පහළ මේ සතුට පහළ වීම නිසා යෝගාවචරය මෙතෙක්කල් ඇදහිීමෙන් කරගෙන ගියා නම් මේ නැවත නැවතත් මෙනෙහි කිරීම යෝගාවචරයා දැන් තමන්ගේම අත්දැකීම සහිතව තමන්ගේම ප්‍රතිඵල සහිතව තමන්ගේම දැඩි ආසාවකින් උනන්දුවකින් වැඩි වැඩියෙන් කරන්ට පෙළඹේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවකින් මැන බලා ගන්න පුළුවන් තමන්ටම අධදක ගන්න පුළුවන් ශ්‍රද්ධාවකින් ඔප්නන්නේ මේ ශ්‍රද්ධාව නිසා නැවතත් වීරිය කරන්ට ලොකු අස්වැසිලක් ලැබෙනවා නැවත නැවතත් වීරිය කරගන්න පුළුවන් ලොකු ඉවසීමේ ශක්තියක් ලැබෙනවා යම් විදියකට වීරිය නැවත නැවතත් පවත්වනවා නම් මේ වීර්ය නිසා අරමුණ විසෙයි අප්‍රමාදීකම අරමුණට ඉස්සර වෙන්නෙත් නැහැ අරමුණට පහු වෙන්නෙත් නැහැ වීර්ය සමව පැවැත්වීම නිසා සතිය පහළ මේ විදිහට වීර්යයි සතියයි දිගට පවත්වන යම්තා කාලය පවතිනවාද එතකොට සමාධි ස්කන්ධයේ වශයෙන් සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා මේ සම්පූර්ණ වීම නිසා ප්‍රඥාවට ඉඩ සැලසෙනවා බලන්න කොච්චර ඍජු භාවයෙන් වඩා ඍජු භාවයක් මේ ධර්මයේ තියෙනවද කියලා. මෙතනදී අපි ලෝක උපමාවක් ලෞකික උපමාවක් ඉදිරිපත් කරගත්තොත් යම්කිසි රෝගයකින් පෙළෙන කෙනෙක් ඒ රෝගකාරකයේ විස බීජය ශරීරය ඇතුලේ රිසිසේ වැඩෙන තාකල් පෙළෙනවා දුක් විඳිනවා ලෙඩ වෙනවා දුකටපත් වෙනවා. මේ දුක යම් වෙලාවක මරණාසන්න දුකක් වෙන්න පුළුවන් මාරාන්තික දුකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ රෝගියා මේ දුකින් මිදීම බලාපොරොත්තු කැමති වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් ඇතුළත රෝග බීජ පවතිද්දීම විස බීජ පවතිද්දීම පෙළෙද්දීම මරණාසන්න හෝ මරණ දුකකටපත් වෙන්න ඉඩ තිබියදීම ඒ කියන්නේ Tamanට හොඳටම අවශ්‍යතාවයේ තියෙදීම මේ රෝගය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ප්‍රාර්ථනාව නම් 100%ක් හිතින්ම කරන ප්‍රාර්ථනාවක්. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්න නම් ඒ සම්බන්ධව රෝගයේ බරපතලකම හැටියට එක්ක වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන. එහෙම නැත්නම් අත්බේතක් කරන්න ඕන. මේ නියම ඒ කියන්නේ හරියට වැළඳී තියෙනා වූ රෝග බීජයට ප්‍රතිපක්ෂ වූ දෙහෙත ශරීරගත වෙනකන් මේ විස බීජයේ සරුවට මේ ශරීරේ පුරා වැඩෙනවා. විස බීජයේ සරු වෙන්ට වෙන්ට දුක වැඩි වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වාගේ මේ ලෙඩාට සිද්ධ වෙනවා නියම වෛද්‍යවරේ කම් වෙලා වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගන්නට එහෙම නැත්නම් දන්නා වූ අද්භේතක් කරා. සමහර වෙලාවට දැන් කාලේ ඉංග්‍රීසි බෙහෙත්වල නම් ඒ බෙහෙතේ පවතිනවා ලියලා තියෙනවා අසවල් රෝගයට අසවල් මාත්‍රාව ගත යුතුය අසවල් ප්‍රමාණයක් ගත යුතුය මෙන්න මේ විදිහේ කාරණා කරුණු ඉදිරිපත් කරගත යුතුයි රෝගයෙන් අත මිදෙන්න. ඊ ඉදිරිපත් කරගත්ත පළියට නමුත් රෝගේ සනීප වෙන්නේ නැහැ. අර දීලා තියෙන උපදේශ හරියට මාත්‍රාව බලලා කලාව බලලා වේලාව බලලා කරන්න ඕනේ. මෙද විදිහකට කියනවා නම් දෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. Tamanට ඕන ප්‍රමාණයට බෙහෙත් අරගෙන හරියන්නේ නැහැ. Tamanට පහසු වෙලාවට බෙහෙත් අරගෙන හරියන්නේ නැහැ. ඒක නියම ප්‍රමාණය වෛද්‍යවරයාගෙන් දැනගන්න ඕනේ. ඊම වෙලාව වෛද්‍යවරයාගෙන් දැනගන්න ඕනේ. Taman ඒ විශේෂ පත්‍යම් වෙන්න ඕනේ. අවශ්‍ය ඍසි රුචි ආහාර හරියන්නේ නැහැ. සත්‍ය ආහාර ප්‍රත්‍ය ඉරියව්ව ප්‍රත්‍ය ඍතු පරිහාසය වෙන ඇති කර ගන්න ඕනේ. ඒ අනුව තමයි මේ ඇතුළත ඇත්තා වූ රෝග බීජය දුර්වල කර ගන්න පුළුවන් වෙන්නේ. යම් වෙලාවක හරියට රෝගය දැනගෙන අඳුනගෙන නියම ප්‍රති බීජ එහෙම නැත්නම් බෙහෙත ශරීරයටපත් උනොත් එතන ඉඳලා අර ඇතුළත ඇත්තා වූ විස බීජ දුර්වල වෙන්න පටන් අරගන්නවා. මේ දුර්වල වීම කොච්චරක් ඉක්මනට සිද්ධ වෙනවද ඒහා ප්‍රමාණයක් රෝගියාගේ ඉඳුම් හිතුම් පහසුකම් ලබනවා ආහාර රුචිය ඇති කරනවා ඉරියව් පැවැත්වීම පහසු වෙනවා නමුත් තාම දිගටම වෛද්‍ය ප්‍රතිකර්ම දිගට ගෙනියනවා වෛද්‍ය ප්‍රතිකර්ම දිගට නියම වේලාවට නියම කාලාවට නියම මාත්‍රාවට සිද්ධ වෙනවා නම් දිගින් දිගට දිගින් දිගට ඇතුළත් වෙන රෝග බෙහෙත් වඩියක් පාසා බෙහෙත් වඩියක් පාසා ඒ රෝග බීජ දුර්වල වීම සිද්ධ වෙනවා නමුත් බෙහෙත් භාවිතයේදී චාරයක් නැතිනම් එහෙම නැත්නම් නියම මාත්‍රාව දන්නේ නැත්නම් නියම වේලාව දන්නේ නැත්නම් කොච්චර හොඳ බෙහෙතක් වුණත් කොච්චර ශක්ති සම්පන්න බෙහෙතක් වුණත් රෝගියා බෙහෙතට මෙත් ඇරියෙයි. එහෙම නැත්නම් සුවකල නොහැකි දෙයක් බාටපත් වෙනවා. බෙහෙතක් ගන්නවා නමුත් බෙහෙත නියම වේලාවට කරන්නේ නැහැ, නියම ප්‍රමාණයට කරන්නේ නැති නිසා මේ අසාධ්‍ය භාවයකටපත් වෙනවා. ඒ කියන්නේ බෙහෙත කෙරෙහි ඇත්තා වූ ගෞරවය නැති නිසා නොසලකීම නිසා ලංකාවේ අද ඉන්න යෝගාවචරයෝ බොහෝ යෝගාවචරයෝ අසාධ්‍ය යෝගාවචරයෝ. මොකද කාරණාව බෙහෙත් තියෙනවා කවුන්ටරේ ගිහිල්ලා සල්ලි දී ප්‍රමාණයෙන් ගන්න. ඉතින් ගන්න. අරගෙන ඒකේ තියෙන උපදේශ කියවන්න විවේකයක් නැහැ. ඒ කියන උපදේශ පිළිබඳ ගෞරවයක් නැහැ. සැලකිල්ලක් නැහැ, උනන්දුවක් නැහැ. බෙහෙත වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. සමහර විටක මේක නියමම බෙහෙත වෙන්නත් පුළුවන්. නමුත් බෙහෙතට ගෞරව නොකරන නිසා ඒ විස බීජ විනාශ වීම ක්‍රමානුකූලව සිදු වෙන්නේ නැහැ. රෝගියා තමන්ට අවශ්‍ය කරන ප්‍රත්‍ය ජලපෙන ආහාර વિશે සැලකීමක් නැහැ. වෛද්‍යවරයෙක් හමු වෙලා වෛද්‍යවරයෙකුට ගෞරව කරන්නට සූදානම් නැහැ. මේ නිසා නියම බෙහෙත නමුත් වැරදියට පාවිච්චි කිරීම නිසා සුව කළ නොහැකි තත්ත්වයටපත් මේ නිසා තේරුම් අරගන්න ඕනේ විශාල වෛද්‍ය පරීක්ෂණ රාශියකින් තමයි බෙහෙතක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන බෙහෙත නිවැරදි ඒ වැරදි නම් ඒකත් නඩු දාන. එහෙම කර ඒ වගේ නීති වලින් බේරලා තමයි බෙහෙතක් වෙළඳ පොළට එන්නේ. ඊම ආපු බෙහෙත උනත් Tamandම ඒ බෙහෙතටම අදාළ රෝගය තිබුණා වුණත් එහෙම Tamanට ඕන පළියට අරගෙන මාත්‍රාව කලාව වේලාව නොදැන පාවිච්චි කෙරුවොත් වෙන්නේ හරියට වෙදකම දන්න ලෙඩෙකුටවත් ඒ ලෙඩ ආය සනීප කරගන්න බැරි වෙනවා. මොකද මේ බෙහෙතට මේ ශරීරය හුරු වෙනවා. ශරීරය කොළමොළ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනා කිරීමේදී මේ උපදේශ පන්තිය හිතන්න එපා මේ අවුරුදු 2500ක් පරණ බේතක් කියලා. 2500 බොහෝම පරණයි මේ බෙහෙත. මේ ආර්ය වංශයෙන් පැවතගෙන එන බෙහෙතක් මේක. සෑම ආර්යයන් වහන්සේ නමක් ගියානම් මේ පෘථග්ජන භූමිය ඈතර කරලා එකොටට මේ බෙහෙතෙන් තමයි ගියේ. සෑම රහතන් වහන්සේ නමක්ම සෑම මහ රහතන් වහන්සේ නමක්ම සෑම පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම මෙන්න මේ බෙහෙතෙන් තමයි වැළඳුවේ මේ බෙහෙත තමයි ගෞරවයෙන් ඊ타ත්ම කාය ජීවිත নিরপেক্ষව මගේ ඇඟ මගේ ශරීරය මැරුණත් කියන ආකල්පෙන් තමයි මේ බෙහෙත පාවිච්චි කරේ ඒ නිසා මාත්‍රාව හරියේ වෙලාවට කලාව වෙලාව හරියේ වෙලාවට බෙහෙත ප්‍රතිඵල දෙනවා ඒක අකාලිකයි කල් නොයවා කල් නොයවා ප්‍රතිඵල දෙන සුළුයි. ඒ නිසා හරි බේත වුණත් වෛද්‍ය උපදේශ නොසලකා කටයුතු කරනවා නම් ඒ අවශ්‍ය ප්‍රතිපත්ති වල නොපිහිටා කටයුතු කරනවා නම් බේත වැරදිට ඉතින් ඉඳී තියෙනවා. සුව කරන්න බැරි තත්ත්වයටපත් වෙන්න ඉඳී තියෙනවා. නමුත් වාසියක් තියෙන්නේ නැත්තම් මේකේ තියෙන ගැළවීමක් තියෙන්නේ කොයි වෙලාවෙ හෝ හිත මුරුදු කරගෙන ශ්‍රද්ධාව පිළිටවගෙන දෙන උපදේශ වලට ඉතාමත්ම ගෞරවයෙන් රකින්න පටන් අරගත්තොත් ඒ රකින්න මොහොතදී ප්‍රතිඵල නමුත් වෙන්නේ මොකද මේ ඇතුම් බහැපු ලෙඩ සහිත රෝගී හරියට මුණින් නමපු කලවා කොච්චර වැක්කිරුවත් හොඳ උපදේශ නහයට අහන්නේ නැහැ. ඒව ඇතුළට යන්නේ නැහැ. ඒවා පිටින් වැක්කිරෙනවා. ඒ නිසා මේ කලින් කලයේ මුලින් අතර නැමීම බොහෝම දුෂ්කර කාර්යයක්. ඒකේ වගකීම ගන්න අමාරුයි. සහයෝගය දෙන්නේ නැත්නම් ගන්න අමාරුයි. දෙපාර්ශ්වයේම සහයෝගයෙන් තමයි මේ කලයේ මුලින් නමලුනේ උඩට හරවන්න ඕනේ. ඊට පස්සේ තමයි නියම උපදේශ පන්තිය මේ කලයට වැටෙන්නේ. එහෙම නැත්නම් හිතට වදින්නේ. ඊට පස්සේ තමයි මේ බෙහෙත වැඩ කරන්න පටන් ගන්නේ. ඉතින් මේ නිසා මේ උපමාවේ හැටියටත් කල්පනා කරගන්න ඕනේ බියම බෙහෙත ලැබුණත් ඒක වේලාව කලාව බලලා පාවිච්චි කරන්නේ නැත්නම් ගුරු උපදේශ අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ බෙහෙත නරකිත හිතිද බෙහෙත නොකර ඉන්නක හොඳයි මේ විදිහට යම් කිසි කෙනෙක් නියම ක්‍රමයට ප්‍රමාණය දැනගෙන කලාව මාත්‍රාව දැනගෙන බෙහෙත පාවිච්චි කරනවා නම් අර අපි කලින් සඳහන් කරගත්ත විදිහට හිතේ ගතේ පහසුව ලැබෙනවා ආහාර රුචිය ඇති වෙනවා නිින්ද ලැබෙනවා මේ නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ රෝගියාගේ රෝගී తত্ত্বය අඩු වෙලා කාය ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. මේ කාය ශක්තිය වැඩුණාට පස්සේ මේ යෝගාවචරයට ආහාර ටික ගන්න පුළුවන් වුණාට පස්සේ නිින්ද ලැබෙන්න වැඩුණාට පස්සේ ශරීරයේ ශක්තිය වැඩෙන්න පටන් අර ගන්නවා. යම් කිසි මට්ටමකට රෝගය තදමාරු කරගත්තට පස්සේ මර්ධනය කරගත්තට පස්සේ ශරීර ශක්තියත් ආවට පස්සේ මේ ශරීරයේම ප්‍රතිශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතිශක්තිය නිසා මේ බලහීන වෙලා ගියා වූ විස බීජ ශරීරයේම ප්‍රතිශක්තිය මරලා දාන්න පුළුවන් ශක්තියකටපත් වෙනවා. මේ තරමටපත් වෙන රෝගියාට කාරණා වශයෙන් ලෙඩේ සනීප වීම ආනිසංස වශයෙන් ලැබෙනවා සැබෑව ඊටත් වැඩිය යෝගා ඒ රෝගියාට වැටෙනවා තමන්ගේ හිතේ ගතේ ශක්තිය ප්‍රතිශක්තිය තියෙනවා නම් රෝග දුරු කිරීම පහසු බව. තවත් ගැඹුරට වැටෙනවා වඩාත්ම ලේසි ක්‍රමේ නම් රෝග නොවලඳින විදිහට කලින්ම හෙදකම පුරුදු කිරීම. සනීප ආරක්ෂාව. සනීප ආරක්ෂාවෙන් ගත කරාන ශරීරයේ යම්කිසි සාමාන්‍ය විස බීජ ප්‍රමාණයකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් තියෙනවා. ශරීරේ පුෂ්ටිමත් භාවය නිසා ඒ නිසා එවැනි රෝගියකින් සුව වෙලා නියම ක්‍රමයට වැඩ කළ සුව වෙච්ච යෝගාවචර රෝගියෙකුට නම් වැටෙනවා විස බීජ වලින් වෙන් වී ගත කිරීම තමයි ඥානාන්විත ක්‍රියාව සිංහලයේ අපේ තියෙන ආප්තෝපදේශ හැටියට කියනවනම් වෙදකමට වඩා බොහෝම වටිනවා හේදකම නමුත් ලෙඩෙකුත් හැදිලා තියෙද්දි නැත්නම් ලෙඩකුත් හැදිලා තියෙද්දි හෙදකම ගැන සැලකල්ලකුත් නැත්නම් වේදකම ගැන සැලකිල්ලකුත් නැත්නම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ ලෙඩා ගැන බලාපොරොත්තුවක් තියන්න අමාරුයි. ඒ නිසා සනීප වේගෙන එන ලෙඩාට නම් හොඳ හැටි කාරණාව තේරෙනවා. ඒ පුද්ගලයා ඒ විස බීජ ද්‍රව්‍ය කුණු අපද්‍රව්‍ය එකතු වෙන තැන් පිරිසිදු කරගන්නවා. පිරිසිදු කරගෙන හොඳ සනීප ආරක්ෂාවක් ලබා ගන්නවා. හොඳ ආහාර සප්පාය දේවල් ලබා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට නිින්ද ලබා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට බෙහෙතට පාවිච්චි කරනකොට ශරීරයේ විශේෂ ශක්තියක් පහළ වෙලා අර විස බීජ දුරු වීම නිසා ඒ පුද්ගලයාට ලැබෙන විවේකයේ මත සතුට සැපේ ලැබෙන්න පටන් ගන්නවා. ඒ විදිහටම තමයි යෝගාචරයේකුත් හොඳම වැඩේනවා. විශ්වාස කරන මේ කියන ධර්මයේ බුද්ධ ධර්මයේ තියෙන උපදේශ අනුව විශ්වාස කරන හොඳම දේ තමයි දුස්චරිත නොකර කෙලෙස් වලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවල් කපා හැරීම. එහෙම නැත්නම් කෙලෙස් ඇතුළට වැද නොගන්නා ජීවිතයක් ගත කිරීම. විපස්සනා භාවනා කරන පූර්ණ කාලීනව භාවනා කරන සමත භාවනාව හෝ වේවා. යෝගාචරයෙන් සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරය කියන එක. මේ ඉන්ද්‍රිය සංවරයෙන් බලාපොරොත්තු වෙන්නේ ඝන බහල කෙලෙස් පහළ වෙන්න තියෙන අවස්ථාවලින් මග හැරලා තමන්ගේ ඇඟ බේරගෙන වෙන් වී ගත කිරීම. මේක තමයි යෝගාවචර ජීවිතයේ හෙදකම. ඇහැට දකින දකින දේවල් දුවදුවා හොය හොයා අයාලේ යන හිතකී යුක්ත වේව රස විඳිට යනවා නෙවෙයි. කනට ඇහෙන තාක් දේවල් හොය හොයා ආහා ඒ අනුව කල්පනා කරනවා නෙවෙයි. නාසයට ලබන්න පුළුවන් තරම් ආග්‍රහණ හොය හොයා හතර අතේ ඉවල්ලාල්ලා දඟලනවා නෙවෙයි. දිවට ඇති රස හොයමින් රස තෘෂ්ණාවෙන් මත් වෙලා දඟලනවා නෙවෙයි. ශරීරයට අවශ්‍ය කරන ස්පර්ශ යාන වාහන ගමන් බිමන් පහසුකම් හොයමින් ව්‍යාපාර කරනවා නෙවෙයි. හිත අයාලේ යන්න දීලා හිතට රිසිසේ කනති දේ කල්පනා කරන්න ඉඩ දීලා මේක සැපයයි කියලා කල්පනා කරගෙන ඉන්නව නෙවෙයි. යෝගාවචරයා මේ ඉඳුරන් විශේෂයි සංයමයක් ඇති කර ගන්න ඕන. මේක සීලයට ගැනීම දෙයක්. ඉන්ද්‍රිය සංවර සීලයේ වශයෙන් සඳහන් කරනවා. මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් විශේෂයෙන්ම අර ඝන බහල වූ වීතික්කම කෙලෙස් රාශියක් කපා ගන්න පුළුවන්. මේ නිසායි මේ ආර්ය પરම්පරානුගතව පැවතෙන උපදේශ මාලාවේ සඳහන් කරන්නේ ඇස් ඇත්තේ අන්ධේකු සේද හැසිරෙන්නේ කියලා. කන් ඇත්තේ වීර කුසේද හැසිරෙන්නේ කියලා. ගොළුවේ කුසේ හැසිරෙන්නේ කියලා. කාය බල කාය ශක්තිය තිබුණට ලෙඩේ කුසේ කොන්දේ අමාරු කෙනෙකුසේ හැසිරෙන්නේ කියලා. වෙන මොනකින්වත් බේරගන්න බැරි නම් මලමිණියෙකුසේ වැදහෙවන්නේ කියලා. ඒ මොකටද මේ වේග ආවේග වශයෙන් එනා වූ කෙලෙස් විශාල කෙලෙස් වලට දොර වහලා තියාගන්න. ඒ විදිහට දොර වහලා තියාගන්නවනම් ඒකට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව නම් හෙදකම කියලා. භාවනාවෙන් නම් කියන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ එන්න තියෙන කෙලෙස් රාශියක් කපා හැරීම. මේ කපා හැරගත්තට පස්සේ ඉතුරු වෙච්ච ප්‍රමාණය අරමුණක හිත බැඳ තැබීමෙන් කෙලෙස් ඇතුළට එන්න නොදීමෙන් පරිඋත්තාන කෙලෙස් නතර කර ගැනීම. මේ විදිහට යම් කිසි කෙනෙක් ඒ වීතික්‍රම කෙලෙස් සීලයෙන් ආරක්ෂා කර ගන්නවා නම් ඒ අතර සීල ආරක්ෂාව ලැබෙනවා දොස්සහන් නැතුව අනුන්ගෙන් අපවාද නැති ජීවිතයක් මෙලවදීම ලැබෙනවා. උතුම් මහත්ම ගතිය ඇති උතුම් ගතිය ඇති පුරුෂයෙක් වශයෙන් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එයින් නොනැවති හිත සංයමය කරගන්න හිතේ ලෙඩ සනීප කරන මට්ටමට ගියොත් ඒ පුද්ගලයාට ලැබෙන විවේකය නිසා සතුට පහළ මේ විදිහට කටයුතු කරගෙන යන මේ යෝගාවචරයට සීලයෙන් සමාධියෙන් නැත්නම් ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට ඉදිරියට ගමන් කරන යන වෙලාවේදී වැටහෙනවා මේ සමාධියේ හිත පවත්වාගෙන යන තාක්කල් නම් හිත පරිඋත්තාන කෙලෙස් වලින් අයින් කරලා පැහැදිලි කරගෙන ඉන්න පුළුවන්. නමුත් වරින් වර නැවතත් හිතට කෙලෙස් වැඩ ගන්න ස්වරූපේ තියෙනවා සමාධිය නැති වෙනවා. මේ නිසා මේ හිතේ සමාධියෙන් විවේකයේ බුද්ධ විඳින කෙනාට විතරක් විශේෂයෙන් වැටෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් ඇතිකරන්න පුළුවන් වූ ශේෂ ප්‍රමාණ නිදාගෙන සිටින ප්‍රමාණ අනුසය ප්‍රමාණ මේ හිතේ තියෙනවා මේ අනුසය කෙලෙස් නැත්නම් කෙලෙස් ඇතිකරන්න පුළුවන් ස්වરૂපේ හිතේ පවතින නිසායි මේ වරින් වර අරමුණු අනුව කෙලෙස් පහළ වෙන්නේ කියලා මේ අනුසය කෙලෙස් මුලිනුදුරා දැමීමේ ගලවා දැමීමේ කටයුත්තකට හිතේ මේ වැඩේ තමයි අපි අර ත්‍රිවිධ ශික්ෂාවේ අවසාන කොටස වශයෙන් ඇතිකරතා වූ ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා ශාසනය ඉදිරිපත් ඒ අවස්ථාවේදී අර සමතයෙන් හිත දියුණු කරගත්ත සමතයෙන් හිත පිරිසිදු කරගත්ත යෝගාවචරය දිගින් දිගටම දිගින් දිගටම කෙලෙස් වැද නොගන්නා විදියට අරමුණට හිත අලවා තැබීමේ වීරිය පවතින තාක්කල් කෙලෙස් වැද ගැනීමක් නැති ඒ අනුව නැවත නැවතත් අරමුණේ අප්‍රමාදී බව සජීවී බව හිතේ පහළ වෙනවා නම් ආරක්ෂාවක් සැලසෙනවා හිතට මෙන්න මේ වැඩපිළිවෙල දිගට ගෙනියන්න ගෙනියන්න ගෙනියන්න හරියට අර නියම බෙහෙත ලැබිලා ශරීරයේ ලෙඩකාරක රෝගකාරක විස බීජ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙන්ට අඩුවෙන්ට ඒ රෝගියාට කායික මානසික සැපය ඉරියව් සප්පාය ලැබෙන්න ආසේ මේ යෝගාවචරයාගේ කෙලෙස් කඳ ක්‍රමක්‍රමයෙන් වීලී යන්න පටන් අර ගන්නවා ගෙවි යන්න පටන් අර ගන්නවා යම් අවස්ථාවක අර රෝගියාගේ ඇඟේ ඇතිවෙනා වූ ප්‍රතිශක්තිය නිසා ප්‍රතිජීවී නිසා මතුමැත්තේ පහළවන කෙලෙස් විස බීජ ඇති නොවෙන්නම ශරීර ශක්තියම වැඩි වග බලා ගන්නවා වගේ මේ හිතෙත් ප්‍රතිශක්ති වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රතිබල වැඩෙන්න පටන් ගන්නවා. මේවා පහකට නම් කරනවා බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධා බලය වැඩෙනවා. වීරිය බලය වැඩෙනවා. සති බලය වැඩෙනවා. සමාධි බලය වැඩෙනවා. ප්‍රඥා බලය වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම සිදු වෙන්න සිදු වෙන්න කෙලස් විසයේ යෝගාචරයේ සූර භාවයේ වැඩි වෙනවා. රාග අරමුණක් ඉදිරිපත් වුණත් යෝගාවචරයා වල්මත් වෙලා රාගයට වැටෙනවා වෙනුවට වරක් කල්පනා කරන්න පුළුවන් ඉවසීමේ ශක්තියක් ඇති කරගන්න. ඒ නිසා රාග අරමුණට වහා මේ යෝගාවචරයාව ගිලගන්ට යටපත් කරගන්ට වහායලා ගන්න තියෙන අවස්ථාව දුරු වෙනවා. තවත් ඉදිරියට එනවා නම් ඔහු මෙනෙහි කිරීම තුළින් රාගය දුරු කරගන්න උත්සාහ කරනවා. නැවත නැවත නැවත නැවත වීර්ය කරන්න කරන්න දවසක රාගේ ජය ගන්න. මේ වාගේම Tamanට අප්‍රිය අමනාප අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ යෝගාවචරය වහා ද්වේෂ උපදවලා ඒ අරමුණ ඇති කරන ධර්මයේ නැත්තම් අරමුණ විනාශ කරන්න නසන්ට අයින් කරන්න දුරු කරන්න කල්පනා කරන වෙනුවට තමන්ගේ පහළ වුණා වූ द्वේෂය දැක ගන්න. මොහොතකින් නතර වෙන. මේ මොහොත නතර වෙන මොහොත ක්‍රමක්‍රමයෙන් දික් වෙන්න දික් වෙන්න ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය යමක් නුවණින් කල්පනා කිරීමේ ශක්තිය වැඩෙන්න වැඩෙන්න අර ද්වේෂ ජනක අරමුණක් වුණත් මේ පුද්ගලයාට කරදර කරන්න පුළුවන් ශක්තිය බිඳිලා අරමුණ ද්වේෂිතයිත වුණත් මේ පුද්ගලයා ඒන් ද්වේෂයටපත් වෙනවා මේකට කියනවා ප්‍රතිශක්තිය කියලා ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය කියලා කියනවා ඒ නිසා මේ පුද්ගලයා විස බීජ සහිත වෙන විදිහකට කියනවා නම් වසංගත රෝග සහිත තැනකට වුණත් කල්ැතුව ඒකට ප්‍රතිජීවීන් ශරීරගත කරගෙන එන්නතක් ලබාගෙන එතෙන්ට ගිය පුද්ගලයෙක් තමන්ගේ හෙදකම පිරිසිදු භාවය ගැන කල්පනා කරමින් කටයුතු කරන නම් අර ලෙඩුන්ට පවා උදව් කරන්න පුළුවන්. ඒ ඒ කොච්චර විසබීති වුණත් Tamanට කිසිම බාධාවක් නොවෙන්නා වගේ යෝගාවචරයට මේ ලෝකේ සාමාන්‍ය පවතින ආ වූ රාග අරමුණු අතර ද්වේෂ අරමුණු අතර රාගයෙන්, ద్వේෂයෙන් මුසපත් නොවි ගත කරගන්න පුළුවන්. කිතියෙන් පිටු කරලා අපේ නායක ස්වාමීන් දක්වපු විදිහට මේ විසම ලෝකේ සමහිත පවත්වන්න පුළුවන්. මේ නිසා අද පරියන්කේදී යෝගාවචරයේකට යම් කිසි වෙලාවක කටුක අප්‍රිය වේදනාවක් මතුවෙච්ච වෙලාවේදී ඒක අත්දකින්න ඕන. එයින් ද්වේෂය මතුවෙන හැටි ක්‍රමක්‍රමයෙන් වැඩෙන හැටි ඉරියව් වෙනස් කිරීමෙන් සැප පහසුවක් ශරීරයට බලාපොරොත්තු වෙන හැටි ආදී විදියට මේ පුළුවන් තරම් නිරීක්ෂණය කරමින් මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම රාග අරමුණක් මතුවලා රාගේ මතුවෙනකොට පැනලා යන්න නරකයි. ඒට කෙලින්ම වුණ දීලා මෙනෙහි කිරීම මාර්ගයෙන් ඉවසීමෙන් මේ රාගයේ කෘත්‍ය දැක ගන්න ඕනේ. මේ විදිහට මුලින්ම කය ඇතිවෙනා වූ කායානුපස්සනානුව හිත වඩන යෝගාවචරයා ඊටම මධ්‍යස්ත වූ මේ කයේ පහළ වෙන වේදනා විශේෂයි භාවනාව වඩන ක්‍රමක්‍රමෙන් ටික වෙලා කරනට මේ කාය සැප බලාපොරොත්තු වෙනවා කායික වේදනා විශේෂයි අප්‍රියමනාප භාවයේ බලාපොරොත්තු වෙනවා ඒ අනුව වේදනානුපස්සනාව වඩනවා මේ විදිහට ටික වෙලාවක් යනකොට හිත කලකොල වෙලා එහෙ දුවනවා මෙහෙ දුවනවා පුරුදු පරිදි දඩාවතේ යන පටන් අරගන්න. මේකෙදිත් යෝගාචරය කලබල වෙලා දුවන්න පටන් අරගත්තොත් කටයුත්ත අංග සම්පූර්ණ නොවේ නිසා හිත පිට යෑම වශයෙන් ඒක ආරමුණු කරනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පුංචි පුංචි හිත පිට යෑම ජය ගන්න පුළුවන් වෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ සූර භාවයේ වැඩෙන්න වැඩෙන්න සාමාන්‍ය ආවේග ජනක වුණත් හිත පිට ගියාම ඒක භාවනාවට නංවා ගන්න පුළුවන් වෙනවා. අවසානයේ සෑහෙන පරිචයක් ලබා ගන්න පුළුවන් වෙන මේ හිත පිට යන සම්බන්ධ. අවසානයේ ධර්මානුපස්සනාවට හිත නැංගෙන වෙලාවේදී ආහන වේලාවට දකින වේලාවට ආග්‍රහණය කරන වේලාවට රස බලන වේලාවට ස්පර්ශ ලබන වේලාවට හිතට හිතවිලි නැගෙන වේලාවට කියන අර මුලින් තුනට ආව නොවුනා වූ ඕනෑම අරමුණක් ඉදිරිපිට ආයුධ සන්නද්ධ සෙබලෙකුසේ යෝගාවචරයට මේ ප්‍රතිපක්ෂ ධර්ම දැනගෙන මුණ දෙන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. බයි හැකිලිලා දුවන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේට ඇවිල්ලා චෝදනා කරන්නේ නැහැ මට අසවල් දේ ඕනේ අසවල් දේ බෑ කියලා. මේ සියලු දෙයක්ම භාවනා ජීවිතයේ Tamante ඉදිරියට අභියෝගසේ සලකාගෙන මේ ස්ථානයේ යම් ප්‍රතිපත්තියක් තියෙනවනම් යම් කටයුත්තක් තියෙනවනම් යම් වැඩපිළිවෙලක් තියෙනවනම් ඒ අනුව ගමන් කරනවා. එතකොට සීලය අතිමුත් දනුන්නාන කප්පෙකින් අංග සම්පූර්ණ පිරිසිදු වෙනවා. හිතට කෙලෙස් වැඩ නොගන්නා විදියට කටයුතු කරන නිසා සතුට පහළ වෙනවා. අවසානයේ මේ වාගේ තැන්වල තියෙන අඩු පුංචි පුංචි දුර්වලකම් පුංචි පුංචි දුෂ්කරතාවයන් වලට මුහුණ දීමෙන් හිත පළල් වෙලා ගැඹුරු වෙලා හොඳට ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ ලෝකෙට බැහැලා මේ ශාසන කෘත්‍ය කරන්න පුළුවන් වෙනවා තමන්ගේ ප්‍රඥාව දිනු වීම නිසා. ඒ අනුව ඒ යෝගාවචරයාගේ සූර භාවය, වීර භාවය ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවනම් අනාගතයේ ගැඹුරු සුඛයක් උතුම් සුඛයක් අද මේ යත්තා වූ පොඩි පොඩි අඩුපාඩුකම් ඉවසන්තෝ මේ කුංචි කුංචි අඩුපාඩුකම් ඉවසන්න පුළුවන් ප්‍රමාණයේ අඩුපාඩුකම් ඉවසන්නේ නැතුව ඒන් ගැඹුරකට යන්න දෙයක් කල්පනා කරනවා නම් ඒක උජ්ජුසුජුජ ප්‍රතිපත්තියක් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපේ මේ යෝගාවචර ජීවිතයේ ප්‍රධානම කටයුත්ත නම් මේ කෙලෙස් වැද නොගන ගන නැත්නම් ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම ආසා කළ පමණින් කැමැති වෙච්ච පමණින් සිදු වෙන්නේ ඒකට සම්‍යක් ප්‍රතිපදාවේ පිහිටිය යුතුයි මේ ප්‍රතිපදාව තමන් හොයන දෙයක් නෙවෙයි තමන් කල්පනා කරන දෙයක් නෙවෙයි තමන්ගේ රුචිකත්වය අනුව දෙයක් නෙවෙයි මේකට කියනවා ධර්මයේ කියලා ධර්ම න්‍යායානුකූලව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තිය සීල සමාධි ප්‍රඥා වශයෙන් දක්වලා තියෙනවා ඒ අනුව කටයුතු කරනවා නම් ඒ එක එකක් සීලයට සමාධියට ප්‍රඥාවට සාපේක්ෂව කෙලෙස් කපා හැරීම සිදුවීම නිසා ඒ උජ්ජ සූජ්ජ ප්‍රතිපත්තිය ක්‍රමක්‍රමයෙන් දිගහැරෙන්න පටන් අරගන්නවා. ඒ ආකාරයෙන් ප්‍රතිපක්ෂ ධර්ම දුරු වෙනකොට ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය මේ ගැඹුරු වූ ධර්මය ප්‍රසිද්ධ භාවයට ප්‍රචලිත භාවයට පත් මේ තමයි මේ සෑම සියලු දිනාගේම අභිප්‍රායය. ඒ නිසා මේ ප්‍රතිඵල විතරක් බලාපොරොත්තු වෙන පසු වෙන්නේ නැතුව ඒකට අවශ්‍ය වන්නා වූ හේතු ධර්ම සම්පූර්ණ කිරීමේ වගකීම යෝගාවචරයෙන් වශයෙන් දැනගත යුතුයි කරට ගත යුතුයි හිසට ගත යුතුයි ඒ පිළිබඳව මාර්ගය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ මාර්ගය දවසින් දවස ක්‍රමක්‍රමයෙන් යෝගාවචරය අතටපත් කිරීමයි විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක දවසින් දවස ප්‍රකට කිරීමයි. ඒ අනුව තමන් ලබා ගන්නා තමන් හැසිරෙනා වූ ප්‍රතිපත්තියට සාපේක්ෂව යෝගාවචරය විසින් අස්වනු ලබා ගන්නවා. ඒ අස්වනු ක්‍රමක්‍රමයෙන් දිනු කර ගැනීමෙන් යම් පරමාර්ථයකින් මේ මීත්‍රිගල නිසාරණයට ඇතුළත් වුණා. ඒ ඇතුළත් වීමේ පරමාර්ථ වහවහ ප්‍රතිපත්ති පිරීම මාර්ගයෙන් වහවහ ලබා ගැනීමට ඒකාන්තයෙන් මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ඉත්‍රාවචාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාච අම්මේහි සම්භතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාවතාජයම්මේහි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාසත්තාච භුම්මත්තා දීවානාගාමයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සාසනං ආකාන්තා ච භුම්මත්තා දීවානාගාමහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසන්තා ච භුම්මත්තා දීවානාගාමහින්දිකා